හොඳයි. එතකොට මේ තවත් එක්කෙනෙක් කියව භාවනා කරනකොට යාට තියෙන කරදර කම්කටොළු ප්‍රශ්න හුඟා කඩු වෙනවා කියලා. මා ළඟට ඇවිත් එක්කෙනෙක් කිව්වා. ඒ මොකද කියලා මගෙන් ඇහුවා. මං කිව්වා ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි නේද මොකද කියලා අහන්න හොඳයි නෑ නේද? ඒක වෙනවා. දැන් මේ භූත උපද්‍රව තියෙනවා භූතයින්ට කිට්ටු වෙන්න බෑ ආර්ය පුද්ගලයෙකු ලේසියෙන් කිට්ටු වෙන්න බෑ. ඉස්සර වගේ කිට්ටු වෙන්නේ නෑ. දේවතාවෙක් වුණත් ටිකක් කිට්ටු වෙන්න හොරයි. මා එක්ක උපාසකම්ම කෙනෙක් කිව්ව දවසක් මම ළඟ භාවනා කරන්න ආපු කෙනෙක් "හාමුදුරනේ මට దేవතාවෙක් ආරූඪ වෙනවා. ඒ దేవතාව කිව්වලු කවදා හරි ඔබ සෝවාන් ඵලයටපත් වුණොත් මට ඔබ ළඟට එන්න බැහැයි කියලා කිව්වලු." මෙයා හුඟක් කල් කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ උපාසකම්ම මෙහි ඇවිදින් භාවනා කරලා මේ මිනුවන්ගොඩ උපාසකම්ම කෙනෙක් සෝතාපන්න වෙලා ගියා. ගියන් පස්සේ ඒ దేవතාව ඈතින් ඉඳන් කතා කළාලු. දැන් මට ඔබ ළඟට එන්න බෑ කිව්වලු. ඔබ දැන් සෝතාපන්න වෙලා ඉන්නේ. ඒක නිසා මම ඈතින් ඉන්නවා ළඟට එන්න බෑ කිව්වලු. මේක සත්‍ය සිද්ධියක්. මිනිවංගල උපාසකම්ම කෙනෙක් කිව්වේ. ඒ దేవතාව ඉස්සෙල්ලා යට හිත පිණිසාව නෙමෙයි దేవතාවම. හිත පිණිස ඇවිදින් තියෙන්නේ. එයාම කිව්වලු. කවදා හරි ඔබ සෝතාපන්න වුණොත් මට ඔබ ළඟට එන්න බෑ කියලා. ඉතින් මෙයා සෝතාපන්න වෙලා ගියාන් පස්සේ කිව්වලු ඈතින් ඉඳන් කිව්වලු මට ඔබ ළඟට එන්න බෑ. මං ඈතින් ඉන්න කිව්වලු. මෙච්ච දෙයක්. ඉතින් ওই භූතයින්ට මොනවා කරලා പ്രേතයින්ට එහෙම නම් ලඟ වෙන්නත් බෑ. പ്രേතයින්ට පිපය මොකද ඉන්නේ මොකද්ද මන් දන්නේ උන්ගේ නම මට මතක නෑ යක්කුණන් නෙමෙයි ඈ. යක්කුණන් කිට්ටුවේ නසෝතාපන්න වෙන්න වෙන්න යක්ෂයෝ කියලා කියන්නේ මම වගේ කෙනෙක් නෙමෙයි යක්ෂයෝ කියලා කියන්නේ මම යක්ෂයෙක්. මම යක්ෂයෙක් කායකදී කතාවක් නෑ යක්ෂයෝ කියන්නේ දක්ෂයින්දනේ. යක්ෂයෝ කියන්නේ දක්ෂයින්ට සාන්තයි, දාන්තයි, සුන්දරයි, දැකම කලුයි, මනනන්දනීයයි, චිත්තාකර්ශනීයයි රහතන් වහන්සේලා වගේ නේද? යක්ෂයෝ යක්ෂයෝ රහතන් වහන්සේලා වගේ නේද? ඈ ඒකනේ අර මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා දැකලා දේවානම්පියතිස් රජුර උඩ බලනකොට යක්ෂයෝ කියලා රැවටුණාලු. දැන් මම ඔබට රැවටෙනවා නම් ඔබ වගේ කෙනෙක් වින්න ඕනේ නේද? ඔබට රැවටෙන්න ඔබ වගේ වෙන්න එපාය. එහෙනම් යක්ෂයෝ කවුරු වගේද? රහතන් වහන්සේලා වගේ නේද? ඒක නෑ මේ දේවානම් පිස්ස රජුට රැවටුනේ. අර රහතන් වහන්සේලා දැකලා උඩ බැලුවලු බලනකොට 30 30 කියලා කතා කළානේ. යකෝ මොකාද මට 30 කියන්නේ කියලා බැලුවා. රටේ රජුරෝනේ. බලනකොට රහතන් වහන්සේලා දැකලා යක්ෂයෝ කියලා රැවටුණාලු. එහෙනම් යක්ෂයෝ කවුරු වගේද? රහතන් වහන්සේලා වගේ සාන්තයි සුන්දරයි දැකුම් කලවි සංවරයි මනනන්දනීයයි චිත්තාකර්ෂණීයයි නේද අපි වගේ තමයි ඉතින් ඔය ඔය ඔය මල අගුවක් අගුවක් ගානේ ඔය කොටු කොටු කකා ඉන්නේ තෙම කකා ඉන්නේ යක්ෂයෝ නෙමෙයි පෙරේතයෝ පිසාචයෝ කුම්බාණ්ඩයෝ මුක්කුද මන් දන්නේ නම් නම් ඈ මල පෙරේතයෝ එක මල පෙරේත කරා කිට්ටු වෙන්න බෑ මේ මේ පිරිසිදු ඉන්නවනම් ඔය අපිරිසිදු වෙ ඉන්න අය ළඟට තමයි පෙරේතයෝ කිට්ටු වෙන්නේ. භූතේන භූතං සංසන්දති සමෙන්ත කියලා තියෙනවා. අසුචි අසුචි කියලා එකතු වෙනවා කියනවානේ. මේක මේ මිනිස් ලෝකෙත් තියෙන එකක්. හොඳයි සත්පුරුෂයෙක් ළඟට අසත්පුරුෂයෙකුට එන්න බෑ නේද? ඈ සත්පුරුෂයෙක් ළඟට අසත්පුරුෂයෙක් කිව්වත් යන්නේ නෑ. අනේ මට බෑ ඕක ළඟට යන්න. ඕක මේ සිල් ගන්න කෙනෙක්, ඕක දන් දෙන කෙනෙක් ඕක ළඟට යන්නේ අපි. සත්පුරුෂයෙකුට අසත්පුරුෂයෙක් ළඟට යන්නත් බෑ නේද? යන්න බෑ. සත්පුරුෂ භාවය කියන්නේ එකක් සත්පුරුෂ භාවය කියන්නේ සද්ධර්මය. අසත්පුරුෂ භාවය කියන්නේ අසද්ධර්මය. ඉතින් අසද්ධර්මයේ සද්ධර්මය ළඟට එන්න බෑ. ඒ වගේම තමයි අනික් ඒවා. එතකොට යම් කෙනෙක් බණ භාවනා කරනවා කියන්නේ යා පිරිසිදු බුද්ධලේ. කයින් සිතින් දෙකම කය නම් පිරිසිදු කරන්න හම්බෙන්නේ මොනවා කරලවත්. සිතින් පිරිසිදු කරගන්න සිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ඔය පෙරේතයින්ට එහෙම කිට්ටු වෙන්න බෑ. ඒක නිසා කරදර කරනවා අඩුයි. තේරෙන්නේ බය වෙන්න එපා. එහෙම කරදර කරන්නේ නැහැ. කරදර කරනවා නම් මෛත්‍රී භාවනාව කරන්න ඉවරයක් වෙලා යන්න. ඉවරයක් වෙලා කියන්නේ ඒ කට්ටිය විනාශ වෙන්න නෙමෙයි. මෛත්‍රී භාවනා කරපුවාම මේගොල්ලන්ගේ ද්වේෂය විනාශ වෙලා යනවා. ද්වේෂයෙන් නැහැ ඉන්නේ කරදර කරන්න. ඒ කට්ටියට මෛත්‍රී කරපුවාම ඒ කට්ටියක තියෙන ද්වේෂේ මෛත්‍රී බලයෙන් යට කරන්න පුළුවන්. දැන් මේ කරණීය සූත්‍රයේ දේශනා කළේ මේ වගේ අවස්ථාවක් නෑ නේද? භික්ෂුන් වහන්සේලා භාවනා කරනකොට പ്രേතයන්ට අර භූපේ අර මුකුම භූතයින්ට එහෙම ඉන්න බැරුව ගියාලු. ඊට පස්සේ කරදර කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කේවල ඒ කට්ටියට මෛත්‍රී කරන්න කියලා. ඊට පස්සේ උදව් කරන්න පටන් ගත්තලු භාවනා කරන්න. උදව් කරන්න පටන් ගත්තලු. හ්ම්. ඉතින් ඒක නිසා භාවනා කරනකොට එහෙම කරදරයක් වෙන්නේ නැහැ. කරදරයක් වුණොත් මෛත්‍රී භාවනාව කරන්න. එතකොට ඒ කට්ටිය Tamanට ආශිර්වාද කරයි. ඊළඟට මෙන්න මේ අර මොකද්ද කුසලස්ස උපසම්පදා කියන එකේ එක්කෙනෙක් කිව්වම එක කුසල උපසම්පදා කියලා තිබුණායි කියලා ඒක මුද්‍රණ දෝෂයක් ඈ ඔය පොළේක තිබුණලු කුසල උපසම්පදා කියලා. ඒක එහෙම තියෙනවා නම් ඒකට රැවටෙන්න එපා. ඒක මුද්‍රණ දෝෂයක් විතරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. මේක මේ පුංචි ළමයින්ට පාඩම් තියෙන ගාතාවක්. මට මතකයි අපේ ලොකු මහත්තයා ඉස්සර ඉස්කෝලේ ගියාන් පස්සේ බුදුන් වහන්සේලා ඔය ගාතාව කියවනවා අපිට. දැනට අවුරුදු 50කට ඉස්සර එකක් මම මේ කියන්නේ 50කටත් වැඩි. 55ක් 60ක් eh, විතර වගේ අපි ඉස්කෝලේ අවුරුදු 3 අවුරුදු 60කට ඉස්සර දෙයක් මම මේ කියන්නේ. ඔය ගාතාව කියවනවා. ඉතින් ලොකු මහත්තයා තේරුම් අරන් කියනවාද අපි දන්නේ අපිත් ඔය කියනවා සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං අවුරුදු 3 දිපාරම් කරගත්තේ ඔක. ඒකේ වටිනාකම අදයි තේරෙන්නේ. ඊළඟට මනයි හිතයි ගැන මහත්යෙක් ඇහුවා. ඒකට දැන් මන ගැන හිතාගන්නකො මම හිත ගැන කතා කරනවා චිත්තානුපස්සනාවේ. කියන්නේ ඒකට ලස්සනට මනයි හිතයි වෙන් වෙලා වෙන්නේ. තේරුණේ? ඒතර මන හරි බලවත් පින්නතුනේ. මේ කයට වඩා මේ කියන්නේ මේ ඇසට කනට දිවට නාසයට කයට වඩා මන හරි බලවත්. මනෝ පුබ්බංගම ධම්මා මේ ඔක්කොටම සෑම දෙයකටම පූර්වාංගම වෙන්නේ මන. තේරුණේ? අර මාළු අල්ලන්න ගිය මිනිහෙක් ආදෙක් අල්ලගෙන ආවලු. ආඳ අත කෑවලු. දැන් ධම්ම රූපේ මොකද්ද තියෙන්නේ අනේ? ධම්ම රූපේ ඉන්නේ මොකද්ද මනට? ආඳ අත කෑවා. ආඳ අත කෑවා. ඒක තමයි ධම්ම රූපේ ඉන්නේ. ඉතින් අත එකක්මත් තියෙනවා මේ ආඳ අත කෑවා. ආඳ අත කෑවා. ආදෙක් නැගෑවේ ගානක් නෑ. කැක්කම පොඩ්ඩක් තියෙනවා. ධම්ම රූපේ ඉන්නේ මොකක්ද? ආඳ ආඳ අත කෑවා. ආඳෙක් නෑ කෑවේ. ඉතින් මිනිහ අඩියක් එහෙම ගහලා ඇවිදින්න මේක භාර්යාවට දීලා තියෙන උයල උයල තියපන් කියලා. ආඳ අල්ලගෙන ඇවිදින්න භාර්යාවතමෝට කියලා තියෙනවා මේක උයල තියපන් මම පොඩ්ඩක් දාගෙන ඉන්නම් කියලා. ඈ ඉතින් මෙයා ඉතින් පොඩ්ඩක් ගාගෙන ආවා පැයකින් විතර. ධම්ම රූපේ තියෙන්නේ මොකද්ද? ආඳ අත කෑවා. ඉතින් ඇහුවලුකෝ ආන්ද ආන්දමාස ඉවවද ආන්දමාලු ඉවවද කියලා ඇහුවලු. ආන්දමාලු තමයි. ඔයා අල්ලන් ඇවිදින් තියෙන පොළඟෙක් කිව්වලු. කිව්වලු එච්චරලු. අන්න එක පාරටම මගේ අතත් කෑවා කිව්වලු එහෙමම අතගෙන වැටුණලු. ඔන්න මනේ තියෙන බලවත්කම. එතකන් තිබිලා තියෙන්නේ මනෝ මනේ මොකක්ද දන්නවද? ආඳ අත කෑවා එච්චරයි. ඉතින් ආඳෙක් නේ අත කෑවේ. ආන්දෙක් තමයි ඔය අල්ලගෙන නැතිනේ පොළඟෙක් කිව්වල එහෙම <laughs> ඕකමගේ අත කෑවා කිව්වල එහෙමම ඇදගෙන වැටුණා. අන්න පොළොන් විස ආපු වෙලාව. එතකම් පොළොන් විස යට වෙලා තිබුණේ. ඔන්න මනේ බලවත්කම. පොළොන් විස යට වෙලා තිබුණේ. ඒක නිසා ඔය මනට එක එක දේවල් දෙන්න එපා. පෙලක් කට්ටිය මේ මේ හරි අසාධාරණ දේවල් කරන අය කේන්දර බලලා අරව මේවා කරලා තමස දෙසැම්බර් මාසේ මැරෙනවා කියන ඕකයි ඉතින් මැරෙනවාමයි දෙසැම්බර් මාසේ. ඇයි මනේ තියෙන්නේ සමහර මෙහෙම වෙනවා මෙහෙම වෙනවා එහෙම වෙනවාමයි ආයේ බලන්න දෙන්නේ ඒක නිසා හරි නරකයි ওই අනාගත යෝජනා දාන එක මේ අසරණ මිනිසුන්ට මන හරි බලවත් ඊළඟට ඒක තරුණයෙක් ගියාලු ගමනක් ගිහින් අතරමං වුණාලු නගරයක නගර ආශ්‍රිතව අතරමං වෙලා තියෙනවා රෑ වෙලා යන්න එන්න තැනක් නැහැ පාළු ගයක් තියෙනවලු දැන් ඉතින් මෙයාට පාරේ ඉන්නත් බෑනේ. ඉතින් පොලිසියෙන් එහෙම එනවනේ මේ පාරු ගෙට ගිහිල්ලා එළි වෙනකන් කොහොම හරි ගත කරන්නම් කියලා දොරවල් වහගෙන නිදා ගන්න ලෑස්තියට. පාළු ගයක්. ඉතින් මොන නින්දක්ද හෝ අපට ඔය පුස් ගඳයි හුලම් පොඩ්ඩක්වත් එන්නේත් නැහැ. දාඩියක් දානවා. ඈ දොර අරගෙන නිදා ගන්නත් බෑනේ. දොර වහගෙන ඉතින් නිදා ගන්න හදනවා නිදා ගන්න හදනවා නිින්ද යන්නේ නැහැ. දාඩිය දානවා පුස් ගඳයි හෝ හපුටුවයි. දැන් මෙයා කල්පනා කළාලු මේකේ ජනේලයක්වත් තියනවා නම් අරගන්න කියලා කරුවලිය මේ මතකගෙන ගියාලු. හොඳ වෙලාවට ජනේලයක් හම්බ වුණාලු. අරින්ද හැදුවලු හැදුවලු බැයිලු අරින්ද. ගැව්වලු අතින් කුඩු වෙනවත් ඵලයන් කියලා. ඉතින් ජනේල වීදුරුව කැඩුනා. දැන් ඉතින් හුලං වෙනවා. දැන් හොහ අපටුවත් නැහැ, ඩාඩිය දාන්නෙත් නැහැ. හොඳට නිින්ද ගියාලු. උදේ නැගිටලා බලනකොට කඩලා තියෙන්නේ වීදුරු අල්මාරියක් කඩලා තියෙන්නේ. බිත්ති අල්මාරිය තියෙන්නේ. බිත්ති අල්මාරියක් කඩලා තියෙන්නේ. ඒ බිත්ති වලට හයි කරු අල්මාරිය තියෙන්නේ. උලනොත් ඇවිදින්න. ඩාඩියක් නැහැ. කොහොමදවත් නැහැ. හොඳ නිින්ද ගිහිල්ලා. වන්න தত্ত্বය. තේරුණා නේද? ඇයි මන ධම්ම රූපේ මොකද්ද? වීදුරුව දැන් ජනේලේ වීදුරුව කැඩුවනේ. ඒ ධම්ම රූපේ ඒකනේ. දැන් ඉතින් හුලං එන්න ඕනේ. වීදුරුව කැඩුවා නම් හුලං එන්න ඕනේ. ධම්ම රූපේ තියෙන්නේ මොකද්ද? වීදුරුව කැඩුවා කියලා එක නෑ නේද? දැන් ඒක තමයි එන්නේ. වීදුරුව කැඩුවා. දැන් ඉතින් හුලං එනවා. දාඩියක් නෑ. හොඳට නිින්ද ගියා. ඕන්න වගේ පුදුම බලයක් තියෙන මේ මනට. මේ සිත සකස් වීමටත් පූර්වාංග වෙන්නේ මන. මම කියලා දෙන්නම් චිත්තානුපස්සනාව කරනකොට. හ්ම්. ඉතින් ඕන් මේ මානසික ශක්තිය ඇති කිරීම තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. ප්‍රධාන වෙන්නේ. ඊළඟට ධාන කියන වචනේ තේරුම මම කියවනේ ධාන කියලා කියන්නේ උපේක්ෂක අරමුණකට ඒකාග්‍ර කරගත්තාම පංච නීවරණේවත් කෙලෙස් දැවෙනවා. පළවෙනි වරට දැවෙනවා දෙවෙනි වරට දැවෙනවා තුන්වෙනි වරට දැවෙනවා හතරවෙනි වරටත් දැවෙනවා ඉතින් පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය මේ සමාධිය බලවත් වෙන්න බලවත් වෙන්න මොකද වෙන්නේ පංච නීවරණ යට යනවා යට යන්න යට යන්න කෙලෙස් දැවීම වැඩි වෙනවා. කෙලෙස් දැවීම වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රීති, සැප, සුඛය, උපේක්ෂාව කියන මේ සැනසීම ලැබෙනවා. තේරුණා නේද? මෙහෙම. දැන් මේ මේ මට්ටමේ තියෙනවා කියලා හිතන්නකෝ. සිතයි පංච නීවරණයි මේ මට්ටමේ තියෙන්නේ. දැන් පංච නීවරණ බලවත් වෙලා තියෙන නිසා සිත මෙහෙම මේ මේ පැත්තට බර වෙලා තියෙන්නේ. පංච නීවරණ බලවත් වෙලා. දැන් ඒකාග්‍ර කරගත්තයන් පස්සේ පංච නීවරණ දුර්වල වෙනවා. ඕන්න. දැන් මේ දකුණු අතේ පංච නීවරණ කියලා හිතන්නකෝ ඈ. මේ වම් අත කියන්නකෝ හිත. දැන් මේක සමව තියෙනවා. එහෙම නැත්නම් මේ පංච නීවරණ වලින් බර වෙලා තියෙනවා. හිත යට වෙලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් පංච නීවරණ ඕන්න යට යනවා. යට යනකොට මොකද වෙන්නේ මේ සිත සැහැල්ලු වෙනවා සැහැල්ලු වෙනවා මෙහෙන් යට යනකොට මෙහෙන් උඩ එනවා ඔය අසත් ධර්මයේ යට යනවා සත් ධර්මයේ උඩ එනවා ඔන්න ඕක තමයි ඔය සමාධිය කියලා කියන්නේ තේරුණා නේද? පංච නීවරණ අඩියක් විතර යට ගිය වෙලාව තමයි පළවෙනි ධානය කියලා කියන්නේ. සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න දැන් ආනාපාන සති සමාධියට ඒකාග්‍ර කරගෙන ඉන්නකොට උපේක්ෂාව තුළ නෑ හිත තියෙන්නේ. අරමුණුත් එකයි නෑ තියෙන්නේ. ඒකාග්‍රතාවයේ සමතයක් දැන් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ සමතේ සමාධිගත වෙලා උපේක්ෂක අරමුණක් මේ ඒකාග්‍ර කරගෙන ඉන්නවා. උපේක්ෂාව තුළම ඉන්නවා. ඒතර උපේක්ෂාව තුළ ඉන්නකොට පංච නීවරණ යට යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. කය ඍජු කරගත්තාම තීන මිද්දේ යට යනවා. සීලයක පිහිටවුවාම උද්දච්ච කුක්කුච්චේ යට යනවා. දැන් මේවා යට යන්න යට යන්න සැනසීමක් දැනෙනවා. දැනනකොට ගුරුවරයා කියන සැකයක් තියෙයිද? නෑ. ගුරුවරයා කියන සැකයක් නැතුව යනවා. අන්න පංච නීවරණ යට යනවා. ඔය ආනාපාන සති සමාධිය තුල ඉන්නකොට පංච නීවරණ යට යනවා. එතකොට පංච නීවරණ යට යන්න යට යන්න මොකද වෙන්නේ? ප්‍රීතියක් හා සැපයක් ඇති වෙනවා. ප්‍රීතියක් හා සැපයක් ඇති වෙනවා. එතකොට පළවෙනි වරට ප්‍රීතිය සැපේ ඇති වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයට චිත්ත ඒකාග්‍රය කරගෙන ඉන්න වෙලාවේදී. එතන විතක්ක ਵਿਚාර එතන තියෙනවා. අරමුණක් අරගෙන තියෙනවා ඒක ਵਿਚාරයට ලක් කරලා තියෙනවා. එතන වැඩක් කරනවා අපි. වැඩක් කරන ගමන් ප්‍රීතියෙන් ඉන්නවා. මොකද්ද කරන්න වැඩේ? ਵਿਚාරය කරන්නේ. හුස්මටම හිත යොමු කරගෙන හුස්ම පිළිබඳව ਵਿਚාරයට ලක් කර කර ඉන්නවා. දැන් වැඩක් කරනව නේද? වැඩක් කරන ගමන්ම ප්‍රීතියටපත් වෙලා තියෙනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතා. ඔන්න පහක් තියෙනවා. ඔන්න ඔය අංග පහ තමයි පළවෙනි ධානය තුල තියෙන්නේ. විතක්ක අරමුණක් කරන් තිනවා, ਵਿਚාර ඒක විමස විමස ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒකටම ඒකාග්‍රතාවය ඇති වෙලා ප්‍රීතියක් හා නැතියක් ඇති වෙනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රතාව. එතකොට වැඩ කර කර තමයි මේ මියා සතුටින් ඉන්නේ. වැඩක යෙදිමින් තමයි ප්‍රීතියෙන් ඉන්නේ. ඒ ප්‍රීතිය ඒ තරම් බලවත් වෙන්න බෑ. තේරුණා නේද? මම උදාහරණ නම් කියනවා මොනවා වෙයිද දන්නේ නැහැ. උදාහරණ කිව්වයන් පස්සේ වැඩක් කර කර පාන් කෑල්ලක් කනවා කියලා හිතන්නකෝ. වැඩක් කර කර පාන්ද කේක්ද? ආ කේක් ඈ. වැඩක් කේක් කැල්ලක් කනවා. කේක් කැල්ල නම් රහයි තමයි. ඉතින් මේ වැඩේ කර කර අනේ කන්නේ නේද? ඒ තරම් රහ දැනෙන්නේ නේද? අන්න හරි. උපමාව හොඳයිද? වැඩක් කර කර කේක් කැල්ලක් කකා ඉන්නවා. ප්‍රීතියක් තියෙනවා කේක් කැලි රහ තියෙනවා. නමුත් වැඩක් කර කර අනේ ඉන්නේ. ඒක නිසා අධික ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සමාධි ආනාපාන සති සමාධිය තුල ඉන්නකොට තමයි පළවෙනි ධානයේ තියෙන්නේ. පළවෙනි ධාන අංග තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට මේ ආනාපාන සති සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න මොකද වෙන්නේ? පංච නීවරණ තවත් යට යනවා. තවත් යට යනවා. යට යන්න යට යන්න මේ ප්‍රීතිය වැඩි වෙනවා. ප්‍රීතිය වැඩි වෙනකොට වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර විතක්ක ਵਿਚාර දෙක ගැළවිලා විසික් වෙලා යනවා. හුස්ම තියෙනවා හුස්ම ඇදෙනවා ඒක නෙමෙයි මෙයාට විතක්ක ਵਿਚාර නැහැ. ඒක ගැළවිලා යනවා මේ පැත්තකට. තේරුණා නේද? ඒකට උපමාවක් කියනවා නම් පාන් කෑල්ලක් ලෙවකා ඉන්නකොට හොඳ කේක් කෑල්ලක් හම්බුණා වගේ. කවුරු හරි පාන් කෑල්ලක් ලෙවකා ඉන්නවා කියන්නකො හොඳ කේක් කෑල්ලක් හම්බුණාම පස්සේ පාන් කෑල්ල විසික් වෙලා යනවා අහකට නේද? දැන් ඉතින් කේක් කනවා සන්තෝෂයෙන්. දැන් එතකොට අර වැඩෙත් ඉවරයිනේ අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති කියන්නේ ඔන්න ඕකයි අවිතක්ක අවිචාර දැන් අර වැඩේ ඉවරයි දැන් තියෙන්නේ ඒ වැඩේ කරන්නෙත් නෑ යා දැන් එයාට මොකවත් වැඩක් නෑ විවේකජං විවේකයේ තියෙනවා විවේක තුලින් ඉපදුනා වූ ප්‍රීතියක් තියෙනවා ආන් මේ ප්‍රීතිය හරි බලවත් අර අර වැඩේ නැවැත්වනේ ਵਿਚාරය කියන එකක් දැන් පැත්තකට විසිකුණානේ දැන් වැඩක් නැහැ එකම වැඩේ කර කර හිටියේ ඒකක් නැහැ දැන්. දැන් තියෙන්නේ මොකද විවේකය. විවේකයේ ඇති වෙලා තියෙනවා විවේක ජං පීති සුඛං. ජං කියන්නේ උපදිනවා කියන එක. විවේකයේ තුලින් අපතුනා ඉපදුනා වූ ප්‍රීතිය තියෙනවා. අන්න ඔතෙන්දි තමයි දෙවෙනි වරට කෙලෙස් දහණය කරනවා කියලා කියන්නේ. දෙවෙනි ධානය කියන්නේ ඔන්න ඕකයි. දෙවෙනි ධානය. දෙවෙනි වරට කෙලෙස් දහණය කරනවා. දැන් එතකොට මේ පංචමී වරණ අඩි දෙකක් විතර යටකින් තියෙන්නේ. එතකොට මේ සිතත් මෙහෙම උඩට ගමන් කරනවා. සෑහඳු වෙන්න සෑහඳු වෙන්න මේකත් උඩට ගමන් කරන්න පටන් ගන්නවා. දැන් බර අඩු වෙනවනේ. විශාල ප්‍රීතියක් ඇති වෙනවා උතනින්. දෙවෙනි ධානයේ කියන තැනේදී. මේක මොන ප්‍රීතියද දන්නවද? අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ තුල සැතපීලා ඉන්න අවස්ථාවක් මම කියන්නේ එහෙමයි. පංච නීවරණ තමයි අසත් ධර්මය. දැන් අසත් ධර්මයේ යට කරගෙන අපි සත් ධර්මයේ තුල සැතපීලා ඉන්නේ. සද්ධර්මයේ තුලින් ඇතිවෙන්නා වූ ප්‍රීතියක් පමණයි. ඔය රූප රාගයන් එපා ඔකට රාගයක් ඇති වෙනවා නම් බුදුහාඳුරුවෝ කියේ සමාධිගත වෙන්න කියලා නේද? රාගයක් ඇති වෙන්නේ නැහැ ඔතනේ. මෙතන තියෙන්නේ පැහැදිලි වශයෙන්ම අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සදහම් සුවේ ලැබෙමින් ඉන්නවා කියන එකයි. ධම්ම පීති. තේරුණා නේද? මම මේවට දැන් ඔය ඉස්සර මුල් දවස්වල මම ඔතෙන්ද කියන්න ඇති මෙතන රූප රාගය කියලා. මම කිව්ව දේ කියනවා නොකිව්ව දේ කියනවා. මට පැහැදිලිව පෙනුන පින්නතුනේ කවදාවත් මෙතන රූප රාගයක් වෙන්න විදියක් නැහැ. මම මේ සමාධිය පිළිබඳව ඉතා තීක්ෂණ විදියට පරීක්ෂණය කරන කෙනෙක්. ඔතන තියෙන්නේ සදහම් සුවයෙන් සුවපත් වෙලා ඉන්නවා. තේරුණා නේද? සදහම් සුවයෙන් සුවපත් වෙලා ඉන්නවා. කාමාවචර ලෝකයේ ඉන්න කාම ලෝකයේ ඉන්න දක්ෂ පුද්ගලයෙක් උපේක්ෂක අරමුණක් අරගෙන පංච නීවරණ යට කරගෙන සද්ධර්මයේ මතු කරගෙන ප්‍රීතියෙන් ඉන්නවා එච්චරයි. දෙවෙනි වරටත් කෙලෙස් දාහණය වෙනවා. දෙවෙනි ධානය. විවේකජං. ඉතින් අහනවා මේ ප්‍රීතිය එන්නේ කොහෙන්ද කියලා සමහර මගෙන් අහනවා. එන හැටි ඔතනම කියලා තියෙනවා. කොහොමද එන්නේ? විවේකජං. ජං කියන්නේ උපදිනවා කියන එකයි. විවේකයේ තුලින් සැනසීමක් ලැබෙනවා. පැහැදිලි? එතකොට ඔය ප්‍රීතිය අනුභව කරමින් ඉන්නකොට තවත් සමාධිය බලවත් වෙනවා. විශාල බලවත් සමාධියක් ඇති වෙනවා. සමාධිය බලවත් වෙන්න බලවත් වෙන්න පංච නීවරණයට යනවා. අඩි 3ක් විතර යට යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කය සැහැල්ලු වෙලා සිත සැහැල්ලු වෙලා. කයවත් දැනෙන්නේ නැති තත්වයකටපත් වෙනවා තින්ද යනකොට. සැහැල්ලු වෙනවා. සිත සැහැල්ලු වෙනවා. ආන් ඒක තමයි සුඛය කියලා කියන්නේ. ප්‍රීතියයි සුඛයයි අතර ඇති වෙනස ඕනෝකයි. මේ කියන්නේ කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කිය කියා තියෙනව තමයි ඔය. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, පස්සද්දි කියන්නේ සැහැල්ලියනේ, සැහැල්ලුව. කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. මොකද කෙලෙස් යට ගිහින් තියෙන්නේ. ඒක නිසා සැහැල්ලු වෙනවා. සැපේ කියන්නේ ඕනෝකයි. නිබ්බානම් පරමං සුඛං කියන තැන සකල ක්ලේශයන් සමුච්ඡේද ප්‍රහාණය වෙච්ච තැන. යට කරපු තැන නෙමෙයි. ඔතන තියෙන්නේ සුඛය පමණයි. පරම සුඛය නෙමෙයි ඈ. සුඛය විතරයි තියෙන්නේ. සකල ක්ලේශයන් සමුච්ඡේද ප්‍රහාණය කළොත් එහෙම අන්න නිබ්බානම් පරමං සුඛං කියන්නේ යන්නේ ඒකයි. නිබ්බානම් පරමං පීතිං කියලා නෑනේ. සුඛං කියලා තියෙන්නේ. එතන සහැල්ලු භාවය. ඒතරේ සහැල්ලු වුණා වූ හිත උඩට නැගිලා යනවා. උඩට නැගිලා යන්නේ ඉස මුදුනේ නැගෙන්නේ මේක. වෙන කොහෙන්වත් නැගිලා යන්නේ නැහැ. ඉස මුදුනේමයි නැගෙන්නේ. ආන් ඒක තමයි හතරවෙනි වරටත් කෙලෙස් දහණය කරනවා කියන්නේ හතරවෙනි ධානය කියන්නේ එතනින් ඉස මුදුනෙන් උඩට නගිනවා. අන්න එතන උපේක්ෂක හිතක් ඇති වෙනවා. උපේක්ෂක හිතක්. හැබැයි ඔතන මතක තියාගන්න උපේක්ෂාව කියන්නේ ඇලීම ගැටීම නැති බව නෙමෙයි. විස්කම්බන ප්‍රහාණය ඔතන තියෙන්නේ. ඇලීමේ ගැටීමේ යටපත් වීමක් තියෙන්නේ. විස්කම්මන ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය නෑ. සමුච්ඡේද ප්‍රහාණය වෙන්න රහත් වෙන්න එපාය. මෙතනින් දැන් මොකද කරලා තියෙන්නේ? චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය ආරම්භය වෙ තියෙන්නේ. වෙන මොකවත් නෑ. චිත්ත විසුද්ධිය ආරම්භය. සද්ධර්මයේ යට කරගෙන සද්ධර්මයේ මතු කරගෙන සිත පිරිසිදු කර ගැනීම ආරම්භය. ඉතින් මේක පරිපූර්ණ චිත්තවිසුද්ධියක් ඇති වෙන්න විදර්ශනා ඇති කරගෙන විදර්ශනාව තුළින් යථාර්ථය දැක්කහම සකල ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. ඒ පරිපූර්ණ චිත්තවිසුද්ධිය තමයි අරිහත් ඵලය කියලා කියන්නේ. මෙතන ආරම්භයක් විතරයි තියෙන්නේ. විස්කම්බන ප්‍රහාණය කරලා සිත පිරිසිදු කරගෙන තියෙනවා. ඔන්න ඔතන තමයි අධිචිත්ත කියලා කියන්නේ. අධිචිත්ත. දැන් ප්‍රත්‍යඥයොත් ওই වැඩේම කරනවා. පංච නීවරණ යට කරගෙන ප්‍රත්‍යඥයොත් ওই වැඩේම කරනවා. ප්‍රත්‍යඥයම ඒ වැඩේ කළාට මොකද ඒගොල්ලන්ගේ තියෙන්නේ මොකද්ද ඇතුලේ? බ්‍රහ්ම ලෝකයම යෑමෙන් අදහස තියෙන්නේ. එතන තණ්හාව තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ. ඒ කට්ටියලා තියෙන්නේ මොකද? බ්‍රහ්ම ලෝකයේ පිළිබඳව තණ්හාව තියෙනවා. තේරුණා නේද? කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ. අපිට එහෙම තණ්හාවකුත් නැහැ අපිට තියෙන්නේ මොකද්ද? චිත්ත පාරිශුද්ධියක් පමණයි. මේක හොඳට තේරුම් ගන්න ඕන තැනක්. චිත්ත පාරිශුද්ධිය. ඉතින් ඔන්න ඔය දැන් සමාධිය මම කිව්වා මිච්ඡා සමාධි සම්මා සමාධි කියලා දෙකක් කිව්වා. ඊළඟට සම්මා සමාධියත් කොටස් දෙකකට බෙදනවා. ලෞකික සම්මා සමාධිය හා ලෝකෝත්තර සම්මා සමාධිය කියලා. දැන් ඔය ලෞකික සම්මා සමාධිය කියන්නේ බ්‍රහ්ම ලෝක යන අදහසින් යම් කෙනෙක් සමාධිගත වුණොත් එහෙම මේක ලෞකිකයි. සම්මා සමාධිය තමයි තියෙන්නේ. උපේක්ෂාව ඇති කරගෙන සම්මා සමාධියට ගිහින් තියෙනවා. නමුත් බ්‍රහ්ම ලෝකේ අරමුණු කරගෙන තියෙන නිසා ලෞකිකයි. යම් කෙනෙක් චිත්ත පාරිශුද්ධිය සඳහාම සමාධිගත වෙනවා නම් ලෝකෝත්තරයි. ඒක සම්මා සමාධියක් කොටස් දෙකක් තියෙනවා. පැහැදිලි නේද? ලෞකික සම්මා සමාධිය හා ලෝකෝත්තර සම්මා සමාධිය. ඒ ලෝකෝත්තර සම්මා සමාධිය කියන එක තුළ තමයි චිත්ත පාරිශුද්ධිය තියෙන්නේ. පිරිසිදු හිත තියෙන්නේ. අතන පිරිසිදු නැහැ. තණ්හාව තියෙනවා එතන. තේරුණේ? එතකොට උපේක්ෂක දැන් අපි අරගත්තේ මොකද්ද හුස්මනේ අරගන්නේ ලෞකික අරමුණන්නේ අරන් තියෙන්නේ. ඒ ලෞකික අරමුණ අරන් තිබුණාට මොකද ලෝකෝත්තර අදහසින් තමයි සමාධිගත වෙන්නේ. තව සමාධියක් තියෙනවා මෙහෙම එකක්. දැන් ඔය සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියලා පංච ඉන්ද්‍රිය තුල සමාධියක් තියෙනවා නේද? පංච ඉන්ද්‍රිය තුල ඒ ඒවා ඇති වෙන්නේ මේ ආර්ය පුද්ගලයන්ට. ඒ කියන්නේ විදර්ශනා භාවනාව කරනකොට ඇති වෙන සමාධිය. දැන් මේ සත්පොඥංගේ සමාධියක් තියෙනව නේද? සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි කියලා. ඒ ඔක්කොම ආර්ය පුද්ගලෙන්ට ඇති වෙන්නේ ඒවා. විදර්ශනා සමාධි කියන්නේ ඒවට. කෙලි විදර්ශනා සමාධිය. දැන් අපි උදාහරණයක් ගත්තාම සතියෙන් ඉන්නවා. අනිත්‍ය මෙනෙහි කරගෙන ඉන්නවා. හැම තැනම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි හැම එකක් ළඟදීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඒකට මේකාග්‍ර කරගෙන ඉන්නවා. ඊළඟට ධම්ම විචේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත මොකද්ද? අනිත්‍යයි. මෙයාට ප්‍රීතිය වීරියක් ඇති වෙනවා. අනිත්‍ය දැක්කම මම දිගටම ඇත්ත බලාගෙන යන්න ඕනේ කියලා. දිගටම මෙයා භාවනාවේ යෙදෙනවා. හැමතැනම පේන්නේ මෙයාට වේගයක් විතරයි අනිත්‍යයි පේන්නේ. ඊට පස්සේ මෙයාගේ කයත් සෑහළු වෙනවා, හිතත් සෑහළු වෙනවා. වේගයක් නම් අල්ලන්න බෑනේ. පස්සද්ධියට යනවා. ඊළඟට සමාධිය කියලා කියන්නේ අනිත්‍ය තුළම ඒකාග්‍ර වෙනවා. දැන් පංච උපාදානස්කන්ධය ගත්තාම ඔයගොල්ලෝ කරලා තියෙන හොඳ දන්නව ඇති. ඒක තුලම ඒකාග්‍ර වෙනවා. අන්න ඒවට කියන විදර්ශනා සමාධි කියලා. ඔය සත්‍යබොජ්ජංගේ සමාධිය තියෙන්නේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි තියෙනව නේද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සමාධියත් ප්‍රත්‍යඥයන්ට නැහැ. ඒක තියෙන්නේ තාරිය පුද්ගලයන්ට. ඒ එතන විදර්ශනා සමාධියක් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අනිත්‍ය තුළම සමාධිගත වෙනකොට එතන සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවයක් ඇති වෙනවා ශූන්‍යතාවය කියන්නේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ උදාහරණයක් කියනවා දැන් උදේ මම දෙනවා කමඨානක් හැම අරමුණක් ළඟදීම දුකයි දුකයි කියලා දකින්න කියලා ඈ හැම අරමුණක් ළඟදීම දුකයි කියලා දකින්න කියලා හරි මම සද්දා භාවනා කරනකොට දුන්නේ ඒ ඒ විදිහට සමාධිගත වීම තමයි අර අතන තියෙන යථාර්ථය තුළ සත්‍යය තුළම සමාධිගත වෙලා අනිත්‍යය තුළ සමාධිගත වෙලා එතනින් ප්‍රඥාවට යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධියත් විදර්ශනා සමාධියක් තියෙන්නේ. යථාර්ථය තුළම සමාධිගත වෙනවා. සමාධි ඊළඟට ප්‍රඥා. ඒතර සමාධිය පිළිබඳව පරිපූර්ණ විස්තරයක් මම මේ කළේ. සමතය, සමාධිය, ධානය දැන් ඉතින් ඔයගොල්ල මේ ටික අසාගත්තනේ. දැන් ඔය කට්ටියට පුළුවන් ශක්තියෙන් දරා ගන්න. මේ කියපු දේවල් මතක තියාගන්න. මතක තියාගෙන මේ දේශනාව ගැන හිතන්න ගිහිල්ලා. හිතන්න විමසන්න. එතකොට මේක තමාගේ දෙයක් බවට පත් වෙනවා. මේ දේශනාව තමාගේ දෙයක් බවට පත් වෙනවා. ඔයගොල්ලන්ට මං වගේම කියන්න බැරි වෙයි. ඒ වුණාට මේක අවබෝධයට එකතු වෙනවා. ඊළඟට අවබෝධයෙන් යුක්තව ආනාපාන සති භාවනාව ආරම්භ කරන්න. පිරිසිදු වාතයක් තියෙන තැනකට ගිහිල්ලා කය ඍජුව තබාගෙන උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා පරිමුඛය කියන්නේ මේ මේකට මුඛේ වටා ප්‍රදේශය එතෙන්න සිහිය පිහිටවාගෙන එක වතාවක් පමණක් ආස්වාද කරන්න ප්‍රස්වාද කරන්න ඔයගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඕනේ ආස්වාදයේ ප්‍රස්වාදයේ කියන්නේ මේ කයේ ස්වභාව සිද්ධියක් පමණයි. අපි කරන දෙයක් නෙමෙයි. ඒකට ඇඟිලි ගහන්න යන්න එපා. පාලනය කරන්න යන්නත් එපා. ගියොත් අමාරුයි. දැන් මොකද කරන්න ඕනේ? අරමුණක් ගැනීම සඳහා එක වතාවක් ආස්වාද කරනවා. ප්‍රස්වාස කරනවා. අරමුණක් ගත්තන දැන් මොකද්ද අරමුණ හුස්ම? අරමුණ මොකද්ද? හුස්ම. ඉහළ ගියත් හුස්ම, පහළ ගියත් හුස්ම. දැන් ඉතින් හුස්මට අරමුණු කරගෙන මේ හුස්මෙහි ස්වභාව තියෙනවා තුනක් ප්‍රධාන වශයෙන්. දිග ස්වභාවය, කෙටි ස්වභාවය සහ සියොම් මීගෙන යන ස්වභාවය. මේකෙන් මොන ස්වභාවයක් දැක්කත් කමන්නේ ඒ ස්වභාවය ගැන විතරක් හිතන්න දෙච්චරයි. දැන් දිගට හුස්ම ඇදෙනවා දැනුනොත් එහෙම දිගයි දිගයි දිගයි දිගයි කියලා හිතන්න. හැබැයි ඒ චින්තනය, ඒ සිතවිල්ල අර දිග ස්වභාවයට අනුගත වෙන්න ඕනේ. අනුගත වෙනවා කියන්නේ දැන් අපි හිතමුකෝ දිග කියන ස්වභාවයේ අඟල් 6ක් තියෙනවා කියලා. දිගයි. එතෙන්දම දිගයි කියන චින්තනය යන්න ඕනේ. සිතවිල්ල. දිගයි. දිගයි. දිගයි. ඉතින් දිග ස්වභාවයේ දැනෙනකම්ම දිගයි කිය කියා හිත හිතා ඉන්න. හැබැයි කෙටි කරන්න යන්න එපා. මේක පාලනය කරන්න යන්න එපා. කෙටි ස්වභාවයක් දැනුණොත් අන්න එතෙන්දී කෙටි කෙටි කෙටි කෙටි කෙටි කියලා ඒකට අනුගත වෙන්න ඕනේ. චින්තනයත් කෙටි වෙන්න ඕනේ එතකොට. එතකොට අර හිතට දුවන්න බෑ වෙන කොහෙවත්. එතන මේ ඒකාග්‍ර වෙනවා. දිග ස්වභාවයේ කෙටි ස්වභාවයේ තුල මේක අග්‍ර වෙනවා. හොඳට මතක තියාගන්න මේ පොත්වල ලියලා තියෙනවා දිගට ආස්වාද කරන්නේ දිගයි කියලා හිතන්නලු. කරණ්ඩයි හිතණ්ඩයි දෙකක් පුළුවන් ද පින්නතුනේ වැට දෙකක් කරන්නේ. නෑ මේ තියෙන වැරද්දත් මදි වැට තවත් එකක් පටන් ගන්න. ඔය ආස්වාදයේ ප්‍රස්වාදයේ ඕනම කෙනෙකුට තේරෙනවා මේක ස්වභාව සිද්ධියක් කියලා නේද? තේරෙනව නේද? අපි කරන දෙයක්ද? කරන දෙයක් නෙමෙයි නම් ස්වභාව සිද්ධියක් නේද? මේ ස්වභාව සිද්ධියට හිත යොමු කරගෙන අපිටත් කරන්න වැඩක් තියෙනවා මොකක් දන්නවද? මේක ਵਿਚාරයට දාගන්න එච්චරයි. ਵਿਚාරය කියන එක අපි කරන දෙයක්. එකපාරක් අපි ආස්වාදේ ප්‍රස්වාදේ එකපාරක් කුසුම් පාරක් අරගෙන පල්ලෙහාට දානවා. ඔන්න විතක්කය. ඊට පස්සේ මොකද දැන් අපි කරන්නේ ආස්වාද කරනවද ප්‍රස්වාද කරනවද? නෑ නෑ නෑ. ਵਿਚාරයට ලක් කරනවා. එච්චරයි. මේක ਵਿਚාරයට ලක් කරමින් විමසමින් ඉන්නවා. හරි සනීපයි. හරිම පහසුයි. මම දන්නේ ඔයිට වඩා පහසු වැඩක් මම කරන්නේ නැති කියලා මේ ලෝකේ. <laughs> අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්න වඩා හොඳයි කර කර ඉන්න. පුරුදු එක නෑ නේද? විවේචනය කරනවා කියන එක පුරුදු කරන මේ විනෝදාංශයක් නෑ අපි. විවේචනය කරන එක නරකද හොඳද? හොඳයි නේද? මේක තමයි. අනුන් විවේචනය කරන එක හොඳයි නේද? නෑ. ඔයා විවගොල්ල විවේචනය ගැන දන්නේ නැහැ. ඒකයි හොඳ නෑ කියන්නේ. විවේචනය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ හොඳ නරක පිළිබඳව පරීක්ෂණයක් මේ තියෙන්නේ. ඒ පුද්ගලයාගේ තියෙන හොඳ ගතිගුණ තියෙනවා නම් සමාජයක් මැද හඬ ගාලා කියනවා. හඬ ගාලා කියනවා. ඒක හොඳයි. ලොකු කුසල කර්මයක් ඒක. නරක දෙයක් තියෙනවා නම් ඒ පුද්ගලයාගේ නරක ගතිගුණයක් තියෙනවා නම් රහසිගතව පුද්ගලිකව කිහින් කියන ඔයාගේ කොච්චර හොඳ තිබුණත් මෙන්න මේ පොඩි වැරද්දක් තියෙනවා මේක හදාගන්න කියලා. ඉතින් මේ කුසල කර්මයක් නෙමෙයිද? එන නරකයි කිව්වේ. නරකය කියන අපි දන්නේ නැහැ නේ හඳුරු නිවේචනය කරන්න ඒකනේ. අද විවේචනය කරනවා කියන්නේ මේ මහා මෙරක් කුසට හොඳ තියෙනවා. ඒව ගැන කතාවක් නැහැ. මේ ඇබීතන් නරක දෙයක් තියෙනවා නම් සමාජයේ මේද කෑ ගහලා කියනවා. ඕක ਵਿਚාරයක් නෙමෙයි, විවේචනයක් නෙමෙයි. ඕක පාප කර්මයක් වෙ තියෙන්නේ. විවේචනය කියන එක කුසල කර්මයක්. තේරුණා නේද? ਵਿਚාරය කියන්නේ කුසල කර්මයක්. පාප කර්මයක් නෙමෙයි. අද ਵਿਚාරය දන්නේ නැහැ මිනිස්සු. සාහිත්‍ය ਵਿਚාරය, නවකතා, කෙටි කතා ਵਿਚාරය කරන්නේ අපි නේ ඩිස්කෝ යන ගානේ. ඔය කට්ටිය ਵਿਚාරය කරලා තියෙනවද කෙටි කතාවක් අද නම් ඉවැත්තේත් නෑනේ නව කතා කෙටි කතා අපි නම් ਵਿਚාරය කරලා තියෙනවා රස විඳලා තියෙනවා අපි ඒවා කයිපන්තියක් කරගෙන රස විඳිනවා ਵਿਚාරයට ලක් කරනවා ඒකේ තියෙන යහපත් දේවල් අපි පැහැදිලිව ඉස්සෙල්ලා ලියනවා ඒ කර්තෘගේ නරක දෙයක් තියෙනවා නම් ඒකත් එක්ක ලියනවා එහෙම නැත්නම් ඊට පුද්ගලයෝ කියනවා මෙන්න මේක නම් පොඩ්ඩක් හදාගන්න කියලා. තේරුණේ? ඒතර ਵਿਚාරයේ විවේචනය කියන්නේ මොකද්ද? හොඳ නරක දෙකම ප්‍රකාශ කරන එක. හොඳ කියන එක ප්‍රසිද්ධිය සමාජයක් මත හයියෙන් කෑ ගහලා ප්‍රකාශ කරනවා. හොඳ. හොඳ ගුණ ධර්ම. නරක දේවල් තියෙනවා නම් පුද්ගලිකව එයා හම්බ වෙලා ප්‍රයිවට් එකේ ඔයාගේ මෙන්න මේ පොඩි වැරද්දක් තියෙනවා හදාගන්න කියලා කියනවා. මේක නරකද හොඳද? එහෙමනම් හොඳ නේද? <laughs> ඒක ඔකේ අනිත් පැත්තනේ අද තියෙන්නේ නේද? ආ මේකයි. ඉතින් මේ හුස්ම පිළිබඳවත් ਵਿਚාරයට ලක් කරන්න ඕනේ. ඒක ඉතින් හොඳ නරක කියලා මුත්තන්නේ නැහැ. ඉතින් දිගයි කෙටියි කියලා ඉතින් බලාගෙන ඉන්න එච්චරයි. ඈ කෙටි නම් අර කෙටි ස්වභාවයට අනුගත වෙන්න කෙටි කියලා හිතන්න ඕනේ. දැන් කෙටි ස්වභාවයක් ගන්නකොට කෙටි කෙටි කිව්වොත් වැරදි. <laughs> කෙටි කෙටි කෙටි. දිග ස්වභාවයක් ගන්නකොට දිගයි දිගයි දිගයි කිව්වොත් වැරදි. දිගයි දිගයි මේකට කියන්නේ රිද්මයක් දෙනවා කියලා කියන්නේ රිද්මයක් ඊට පස්සේ රිද්මානුකූලව මේක වැඩ කරන්න පටන් ගන්නවා තේරුණේ ඔයගොල්ලෝ ගෙවල් වලට කියලා ඕනම් කරගන්න මම උගන්වන්නේ ඒකයි ඊට පස්සේ මේ වැඩේ ඒ ਵਿਚාරයට ලක් කරමින් ඉන්නවා ඉන්නකොට ඔය කට්ටියටම තේරෙයි යම්කිසි වෙලාවක මේක සියුම්මට ඇදෙනවා අර ගොරෝසු බව නැති වෙලා සියුම්මට ඇදෙනවා මේක. ඒක ඕන කෙනෙකුට වෙනවා ඒක. බල්ලන්ට බලලුන්ටත් ඕක වෙනවා. හුස්මේ ස්වභාවයක් ඕක. භාවනා කරන අයට විතරක් නෙමෙයි ඕන කෙනෙකුට තියෙනවා. ඔයගොල්ලෝ අවධානයෙන් හිටියොත් අල්ලන්න පුළුවන් ඕවා. සියුම් වෙනවා මේක. සියුම් වෙනවා. ගොරෝසු බව අඩු වෙනවා. ඒ සියුම් වෙන බව දැක්කයන් පස්සේ දිගයි කෙටි කියලා බලන්න එපා. සියොම් වෙන ස්වභාවයට මේ හිත යොමු කරගෙන සියොම් වෙන බවම දකින්න. සියොම් ගන යනවා කියලාම හිතන්න එච්චරයි. දිගයි ගැටි කියලා බලන්න එපා ඈ. ඊට පස්සේ මේක සියොම් වෙලා සියොම් වෙලා සියොම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයටමපත් වෙනවා. අන්න එතෙන්දී අපි කියනවා සංසිතිලා. සංසිතිලා. සංසිතිලා. සංසිඳලා කියලාම හිතන්න ඕනේ. සංසිඳිලාගෙන හීන් සැරේ හීන් සැරේ කොහේකින් ඇති ඇති තියෙනවා. දැන් හිත හිතත් හුස්මටම හිර වෙලා හුස්මත් එක්කම හේතින් ඇති ඇති තියෙනවා. අනුන්ගේ කාර්යයකට නැග්ගවා. කොටිම කියනවා. අනුන්ගේ කාර්යයකට නැග්ගාම අපිට ඕනේ දේ යන්න පුළුවන් නේද? පිටිපස්සට ගියොත් අපි පිටිපස්සට යන්න ඕන දකුණට ගියොත් දකුණට යන්න ඕන. ඈ හුස්මටම හිර වෙලා ඔහේ තියෙනවා. ආන් ඒක තමයි ආනාපාන සති සමාධිය කියන්නේ ඔන්න ඕකයි. ඔන්න ඕක පුළුවන් නම් සකස් කරගන්න. පුළුවන් ඕක කළ හැකි දෙයක්, කළ යුතු දෙයක්. ආනාපාන සති සමාධිය කියන්නේ ඕක තමයි. බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ ওই ටික විතරයි. වෙන මොකක්වත් දේශනා කළේ නැහැ. එතකොට ආනාපාන සති සමාධිය තුල බොහෝ වේලාවක් ඉන්නකොට පළවෙනි වරට කෙලෙස් දහණය වෙනවා, දෙවෙනි වරටත් දහණය වෙනවා, තුන්වෙනි වරටත් දහණය වෙනවා හතරවෙනි වරටත් දහණය වෙනවා ඕන්නම් පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ කියලා දැනගත්තර ගමන්නේ හිතාගත්තර ගමන්නේ පැහැදිලි නේද ආන් ඒකයි මේකේ ඇත්ත මේකේ গুপ্তাර්ථයක් නැහැ පැහැදිලි අර්ථයක් විතරයි තියෙන්නේ උපේක්ෂක අරමුණකට ඒකාග්‍ර කරගෙන පංච නීවරණ දහනය කිරීමක් විතරයි කරන්නේ ආනාපාන සති සමාධිය දියුණු කරගන්න ඒ ආනාපාන සති සමාධිය දියුණු කරගන්නකොට පංච නීවරණ යට වෙනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග මතු වෙනවා පළවෙනි වරට කෙලෙස් දහණය කිරීමේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන අංග පහම තියෙනවා වැඩක් කර කර ප්‍රීතියෙන් ඉන්නවා ඊට පස්සේ මේක සමාධිය බලවත් වෙන්න බලවත් වෙන්න ප්‍රීතිය වැඩි වෙනවා ප්‍රීතිය වැඩි වෙන්න වැඩි වෙන්න ආනාපානය ගැලවිලා යනවා. ਵਿਚාරය ගැලවිලා යනවා. දැන් ਵਿਚාරය කරන්න ඕනේ නැහැ දැන් ප්‍රීතියෙන් ඉන්නේ. අවිතක්කං අවිචාරං. දැන් විතක්ක ਵਿਚාර නැහැ. මොකද ප්‍රීතිය දිගට කොටද කියලා හෙව්වොත් එහෙම hinaවේ. ප්‍රීතිය දිගට ප්‍රීතිය කොටද <laughs> මොන දිගක්ද මොන කොටක්ද නේද? ඒක ඒක ਵਿਚාරයෙන් ලක් කරන්න බෑ. ඉතින් ප්‍රීතියෙන් ඉන්නවා එච්චරයි. ඉතින් ඔහම ඉන්නකොට කය සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා. හ්ම් සැහැල්ලුණා වූ සිත සුඛය කියලා කියනවා එතන. සුඛ ඒකග්ගතා. දැන් සුඛයට මේකග්ග වෙලා තියෙන්නේ. ප්‍රීතියක් දැන් අයින් වෙලා තියෙන්නේ යාට. සුඛයකට. සුඛය කියන්නේ සැහැල්ලු භාවය. ඉතින් මේ සැහැල්ලුණා වූ හිත ඉහළට නැගලා යනවා. අන්න හතර වෙනි ධානය. හතරවෙනි වරටක් කෙලෙස් දහණේ වෙලා. දැන් ඔයගොල්ල ගෙදර ගිහින් අභ්‍යාස කරන්න මට වෙලාවක් නෑ දැන් අභ්‍යාස කරවන්න අනිත් සතියේ මං කෙලින්ම මේ දේශනාවට අද මම සම්පූර්ණයෙන් වෙන් කරගත්තේ අනිත් සතියේ මේ දේශනාව කරන්නේ සමාධි භාවනාව පිළිබඳව දේශනාව අවසానයි. අනිත් දවසේ කෙලින්ම දෙක පියාගන්න කියනවා පියාගන්න කියලා මෙතෙන්දී මේක අභ්‍යාස කරනවා. මෙහෙට එන්න ඕනේ ගෙදර ගිහිල්ලා මොකටද අභ්‍යාස කරන්න මොකවන්නේ මේ අත් දෙක පියාගෙන හැබැයි අත මෙහෙම තියෙන්න ඕනේ. මේ තියෙන්නේ වම් අත උඩින් දකුණු අත තියෙන්න ඕනේ. දකුණු අතේ මේ ඇඟිලි දෙක මෙහෙම මෙහෙම තියෙන්න ඕනේ මාපට ඇඟිලි දෙක. ඔහොමයි. ඊළඟට මේ අත මෙහෙම ඔඩොක්කු වෙනවා. ඔඩොක්කුවෙන් තියා ගන්න ඕනේ. මේ ධාන වලට යනකොට සමහරුන්ගේ බෙල්ල මෙහෙම නැමීගෙන නැමීගෙන මෙහෙම යනවා. එහෙම යන්න දෙන්න එපා. සතියෙන් ඉන්න ඕනේ. ඕනට වඩා හැරෙන්න දෙන්න එපා. බෙල්ල එකක්ම හැදෙනවා. ඊට පස්සේ ඔහොම ඔය ගානට බෙල්ල කෙලින් නාල කමන්නේ නැහැ. ඔය ගානට කෙලින් නාල කමන්නේ පොඩ්ඩක් මේක යන්න බලනවා. මොකද මේ සිතත් ඉහළ යනකොට මේකත් ඉහළට යන්න හදනවා. ඊළඟට සමාධි භාවනාව පටන් ගන්නකොට මල මූත්‍රා බර තියෙනවා නම් ඒ වයින් කරන්න ඕනේ. සාපිපාසාදී දුකෙන් මේ වැඩේ කරන්නත් බෑ. දෙන්නේ කෑම ටිකක් කාලා වතුර ටිකක් බීලා අර පරණේ වච්ච තියෙන අයින් කරලා දාලා ඊළඟට මදුරු වෙ ඉන්න පරිසරයක් නම් ඒකට මොකක් හරි කරගන්න වෙනවා. ඒක පෑන් එකක් දාගන්න ඕනේ. එහෙම නැත්නම් මදුරු දැලක්වත් පාවිච්චි කරන්න වෙනවා. වාතය කියන එක පිරිසිදු වෙන්න ඕනේ. වාතයේ වගේම තමාගේ කයත් පිරිසිදු වෙන්න ඕන. නාල සුදු පාට ඇඳගෙන සුදු පාටම ඕනේ නැහැ. පිරිසිදු වස්ත්‍රාභරණ ඇඳගෙන නාල ඉන්න ඕනේ මේක කරන්ඩ. සැම් පවුඩර් දාන්න එපා. සැම් පවුඩර් දැම්මොත් කාමච්ඡන්දය. හඳුන් කූරුපත්තු කරන්නත් එපා. හඳුන් කූරුපත්තු කරලත් කාමච්ඡන්දය. පුළුවන් තරම් මේ පිරිසිදු වාතය සකස් කරගන්න ඕනේ. සුගන්ධ දුර්ගන්ධ දෙකම අයින් කරන්න ඕනේ. තේරුණේ? ඊළඟට කය සැහැල්ලු වෙන්න ඕනේ. මේ කකුල් දෙක පල්ලෙහාට එල්ලෙන්න තියාගන්න එපා. එතකොට මේ පල්ලෙහා කකුල් කලවාදකේ නහර තද වුණාම ලේ බ්ලොක් වෙනවා. එතකොට කකුල් හිරි වැටෙන්න බලනවා. ධන හිස්සක් ප්‍රමාණයේ ආසනයක් ගන්න කියලා තියෙන්නේ. උසාසන ගන්න එපා. කකුල් දෙක පල්ලෙහාට වැක්කිරෙනවනේ. ඊළඟ මිටි ආසන ගන්නත් එපා. එතකොට කකුල උඩ ගියාන් පස්සේ රට්ටමේ නහර තද වෙනවා. ඒකත් තද වීමක්. සැහැල්ලු වෙන්න ඕනේ කය. එතකොට තද ඇඳුම් ඇඳගෙන හිර කර ඇඳුම් ඇඳගෙන එහෙමත් බෑ. ඒවත් පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕනේ. හ්ම්. එච්චරයි මට කියන්න තියෙන්නේ. පාන්දර නම් වඩා හොඳයි මේක. පාන්දර මනසත් බොහොම නිදහසනේ. පාන්දරට හොඳා. ඊළඟට ගෙදර කට්ටියට කියන්න ඕනේ මම භාවනා කරනවා මට කතා කරන්න එපා කියලා ඒ කට්ටියට කතා කරන්න එපා කියන්නත් ඕනේ. එහෙම නැතුව ඒ ධානගත වෙලා ඉන්නකොට මේ ඒ ඒ ඔයා හම්බෙන්න එක්කෙනෙක් ඇවිදින් ඉන්නවා කිව්ව හැටි අද්දේක ආවිනවා. ඊට පස්සේ ටිකක් කරදර වෙනවා. කරදර නම් වෙන්නේ නැහැ. ඉසේ රදී හැදෙන්න පුළුවන්. ඒක පාට ඇද්ද කරියොත් එහෙම. ඒක නිසා අනික් කට්ටියට භාවනා කරන බව දැනුවත් කරන්න ඕනේ. කවුරුවවත් කතා කරන්න එපා කියන්න ඕනේ. දොර ලොක් කරගෙන භාවනා කරන්නත් එපා. දොර අඩවල් කරගත්තට ගමන්නේ ගෙදර ඉන්න කට්ටියට දොර අරගෙන එන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණේ? ඊළඟට වාතාශ්‍රය පිටින් එන්න ජනෙල් එහෙම තියනවා නම් ඒව අරගත්තට ගමක් නැහැ. ෆෑන් එකක් දාගත්තට ප්‍රශ්නයක් නෑ වතුර එහෙම ඉන්නවා නම්. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊළඟට ධානයකට සම්මයන්තර දැන් හතරවෙනි ධානයට ගියා කියන්නකෝ. හතරවෙනි ධානයට ගිහින් බහින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තුනට ඇවිදින් තුන දෙක එක කියලා එකට ඇවිදින් සමාධිය පස්සනවා. ඒක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා හතරෙන් ඉඳන්ම සමාධිය පස්සන්න පුළුවන්. කොහොමද හතරවෙනි ධානයට ගිහිල්ලා අදිෂ්ඨානයක් ගන්නේ දැන් හිතන්නකෝ මට දැන් පැයට විනාඩි 10යි මෙතන ඉන්න පුළුවන් කියලා. හතරවෙනි ධානයේ විනාඩි 10ක් පවතිවා කියලා අදිෂ්ඨාන කරන්න. එකපාරක් අදිෂ්ඨාන කරගෙන ධානගත වෙලා ඉන්න එච්චරයි. ඒතර විනාඩි 10 ඉවර වෙනකොට ඇස් දෙක ඇරෙනවා නිකම්ම. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ආපදාවක් නැහැ. එහෙම නැතුව නිකම්ම ඇස් දෙක අරින්න එපා. අනික් ක්‍රමේ තමයි තුනට බහිනවා දෙකට බහිනවා එකට බහිනවා එකට බහැලා සමාධිය පසීවා කියලා අදිෂ්ඨාන කරනවා. මම හිතන්නේ අරක වඩා හොඳයි කියලා. මොකද උපේක්ෂාව තුළම ඇද්ද ගන්න පුළුවන්. හතරවෙනි ධානය හොඳට සකස් කරගෙන මේ ඒවා ඉතින් හොඳට පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙනකන් අර 3 2 1 කියලා ඒ විදිහට බැස්සර කමන්නේ හතරවෙනි ධානය හොඳට සකස් කරගෙන දෙන්න අදිෂ්ඨානයක්. ඉන්න ඕනේ පැයක් නම් පැයක් දුන්නොත් පැයක් ඉන්නවා. එච්චර ලයින් වෙලාව තියෙනවා නේද? නැත්තම් විනාඩි 15ක් හරි 20ක් හරි තමන් අදිෂ්ඨානයක් දෙනවා. දීලා තමන් හතර වෙනි ධානය තුල ඉන්න එච්චරයි. හතර වෙනි ධානය තුල ඉන්නවා. එතකොට ඒ වෙල දුන්න වෙලාව බොහොම හරියට ඒ වෙලාවටම විනාඩි 7යි තත්පර 2.2ක් නම් දුන්නේ හරියට ඇද්ද ගැරෙනවා. ඒ දුන්න වෙලාවට ඇද්ද ගැරුණේ නැත්නම් හිතා ගන්න තියෙන්නේ ධානයේ බලවත් මදි කියලා. අපි විනාඩි 10ක් දුන්නා කියනකොට විනාඩි 5න් ඇද්ද ගැරනවා නම් ධානයේ බලවත් මදි. බලවත් වුණාන් පස්සේ අපි කියන දේ අහන්න ඕනේ යා. බලවත් වුණාන් පස්සේ අපි විනාඩි 15ක් නොඳුන්නේ 15ම තියෙන්න ඕනේ. ඊට වඩා තියෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් අපේ අවසරයක් නැහැනේ. අපි දීලා තියෙන්නේ අවසර විනාඩි 15යි. ඒ විනාඩි 15ක් දීලා විනාඩි 5න් F2 ඇරුණා කියලා කියන්නේ ධානය බලවත් නැහැ කියන එකයි. තේරුණේ? ඒ ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක. අන්න ඒ ටිකක් මතක තියාගන්න. දැන් මේගොල්ලෝ ගෙදර ගිහිල්ලා අභ්‍යාස කරන්න. දැන් වෙලාව අවසානයේදී යන්නේ අනිත් දවසේ අපි මෙතනත් ඕක අභ්‍යාස කරමු. දැන් අදට භාවනා වැඩසටහන સમાප්තයි. ගෙදර ගිහිල්ලා මම මේ දේශනාව ගැන තව හිතලා මේක අභ්‍යාස කරලා එන්න තුනුසංගේ පිහිටෙන් සියලු දිනාටම හතරවෙනි ධානයෙන් සමාදින්න පුළුවන් වෙයි. අනික මේ ආනාපාන සතිය සමාධිය සකස් කරගෙන ඉන්නකොට ඔය කට්ටියට විශාල ප්‍රීතියක් දැනෙයි. විශාල ප්‍රීතියක් දැනෙනවා. එතෙන්දි දෙවෙනි ධානය කියලා හිතන්න ඈ. ඒක දැනනවා Tamanටම. දැන් අර අර පළවෙනි ධානයක මම කියවනේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ලක්ෂණ තමාගේ හිත තුළ මේ පේනවා, විද්‍යමාන වෙලා පේනවා. එතෙන්දි පළවෙනි ධානය කියලා හිතන්න ඊට පස්සේ ඕක තුළ ඉන්නකොට විශාල ප්‍රීතියක් දැනෙනවා. විශාල ප්‍රීතියක් දැනෙනකොට දෙවෙනි ධානය කියලා හිතන්න. ඒක දැනෙනකොට ඊළඟට මේ ප්‍රීතිය වැඩි වෙලා ගිහිල්ලා ශරීරයේ සැහැල්ලු වෙනවා. ඒතර තුන්වෙනි ධානය කියලා හිතන්න. සැහැල්ලු වෙලා සැහැල්ලු වෙලා සිත ඉහළට නැගිලා යනවා. ඒතර හතරවෙනි ධානය කියලා හිතන්න.